ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතියදී ප්‍රස්වාසයේ අවසන නිසල මොහොත දැනි ආස්වාසය පටන් ගනී. මේ බොහෝ වේලා පවතින විට හුස්ම නොදැනී සිතුවිලි නැති සුළු මොහොතක් දැකගත හැක. නමුත් සුළු වේලාවකින් සිත මොනෑම් හෝ දෙයක පැමිණීම ඇමිනීමට දඟලයි. එවිට නැවත හුස්ම ගැන දැනේ. සිතුවිලි නැති නිසල මොහොත තව දිගු කලක් පවත්වා ගත හැක්කේ කෙසේද? ඒ දිගු කලක් පවත්වා ගැනීම භාවනාවේ දියුණුවද? තෙරුවන් සරණයි. උත්තරේ නම් ඔව්. ඒක මේ සභාවට මතු කරන තමයි මම ඉල්ලීමක් කරුවේ ඉස්සල්ලා. ඒ පැමිණෙන අරමුණක ඉඳලා නැවත අරමුණ ගෙවිච්ච තැනට හිත ගන්න පාර නැවත gedara සඳහා gedara කරා පැමිණෙන පාර පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් ඒක ඔය ඔය සිද්ධියම ඊට වඩා බොහොම හිත ගන්න සුළුවට ඉදිරිපත් කර දෙයි. යම් අරමුණක් හිතට මතුවෙච්චාම දැන් මම ඉන්නේ මා අරමුණක බවත් අර ආනාපානෙ ගෙවිච්ච තැන තිබිච්ච හිස් තැනට මට ඕනෙලක යන්න පුළුවන්ද කියලා බලන්න බලන්න පුළුවන්කමත් ඒක කොච්චර සාක්ෂාත් කරගෙන තියෙනවද කියන එකත් කොහොමද ඒක උනේ කියන එකත් කාගේ හරි මේ මිනිස්සෙක්ගේ මනුස්ස වශයෙන් වචනෙන් කියන්න පුළුවන් නම් අනික් අයට ඒක පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේක නගෙත් මං ඉල්ලනවා. එහෙම ඒ නිශ්චල විවික තැනක ඉන්නකොට අරමුණක් මතුවීමත් ඒ මතුවෙච්ච අරමුණ ගෙදලා ආයෙත් අර නැවත gedara බලා පැමිණෙන පාරත් පිළිබඳව තව පුළුවන් නම් වාක්‍ය දෙක තුනක් අපට සභාගත කරන්න. ඒකල මේ හරි පාර හොයන කෙනාට ලොකු අස්වැසිල්ලක් වෙයි. හරි පාර හොයන කෙනාට ලොකු ධෛර්යයක් වෙයි. මඟ දැක්වීමක් වෙයි. හරි ඉස්සලා කරපු ඉල්ලීමයි මම මතක් කරන්නේ මේ කෙනාගේමුත් කැමති නම් ඒක පිළිබඳව මත අදහස් එහෙම නැත්නම් අත්දැකීම් හෙලි කරන්නයි කියලා තමයි මගේ ඉල්ලීම. ඉතින් දෙන්නේ නැත්තම් ඉතින් මොන කරන්නේ? අපි යනවා ඊගා ප්‍රශ්න. කැමැතිද? ඉස්සෙල්ලා ඉල්ලපු එකන හෝ දැන් ඉන්න එකන අදහස් දෙන්න. එහෙම නැත්තම් අපි විජේ මාතර කියමු. ස්වාමීන් වහන්සේ ඒක ඒ වෙනස් වීම විස්තර කරන්න ටිකක් අමාරුයි. ටිකක් දුරට ඒ කියන්නේ හිතලා කියන්න සිදු වෙනවා. ඒක වචන වලට නගන්න එකපාරටම අමාරුයි. දැන් මම ප්‍රශ්නේ නැවත වර්ණගුවොත් තමන් ආනපන ඉන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා දැන් ඔන්න ආනපන තිබිච්ච තැන වෙනුවට හිස්තනක් එනනම් හුදුටම ගිවිච්ච ආනපන තියෙනවා එතකොට ඊට අමතරව එහෙම්මෙන් අරමුණු පහළ වෙනවනේ වේදනාවක් හෝ හිතවිල්ලක් හෝ සද්දයක් එතකොට හිතත් අර ඒ අරමුණ වලට පණිනවනේ පැනපු තැන ඉඳලා නැවත Taman ආපහු අර අරමුණු ගිවිච්ච තැනට හෝ යාන්තමට තියෙන ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි කියන තැනට ආනාපානට හෝ ගන්න වැඩපිළිවෙල නැත්තම් පැමිණෙන වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ අත්දැකීම් නැත්තම් තමන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඒකයි අපි මේ ඉල්ලීම කරලා කරන්නේ. හැඟීමක් නැති තැන ඉඳලා ඒ தත්ත්වයේ ඉන්නකොට තරමක් විලා ගියාම තරමක නොසන්සුන් භාවයක් දැනෙනවා. මොකක් හරි අරමුණක හිත පැටලෙන්න හදන බවක් දැනෙනවා. එතකොට බොහෝ විට නැවත හුස්ම ගැන කල්පනාවට එනවා. ඇවිත් ඒ හුස්මේ රැඳිලා ඉඳලා සමහර වෙලාවට ඒ හැඟීමක් නැති තැනට යන්න පුළුවන්. බොහෝ වෙලාවට මට ඒ தත්ත්වෙටපත් වෙන්න අමාරුයි අපහු. එතකොට ආනාපානෙ ගෙවිච්ච තැන නැත්තම් අරමුණ නැත්තන ඉඳලා වෙන අරමුණක් ආවට පස්සේ දැන් ඉන්නේ Taman අනාරක්ෂිත තැනක දැන් ඉන්නේ Taman සතිය නැත්තැනක දැන් ඉන්නේ Taman Tamanගේ ගෝචර භූමිය නෙවෙයි හැබැයි ඒ විනෝඩ මගේ ගෝචර භූමිය මේකයි මගේ අරසාව මේකයි මම යායුත්තේ මේකයි කියන එක වැටහෙනකම හිතාමතා කරන එකක්ද නැකන් නැත්නම් ඉබේම Tamanට සිද්ධ වෙන එකක්ද කියලා දැනගන්න කැමතියි සමහර වෙලාවට ඉබේම වෙනවා බොහෝ වෙලාවට සමහරලාට ඒ හිත පැටලෙන්න හදන වෙලාවට මම ආයාසින් මේක ආස්වාස ප්‍රාස්වාසය කෙරේ යොමු කරන්න බලන වෙන අරමුණක පැටලී කියන ඒතර භාවනා ජීවිතයේ කොයි කාලයේද Tamanට තේරෙන්න පටන් අරගත්තේ අගෝචර භූමියේ ඉන්නකොට අසත්‍ය අරමුණේ ඉන්නකොට දැන් මේක නෙවෙයි මම මෙතෙන්ට සත්‍ය අරමුණට යන්න ඕනේ ගෝචර භූමියට යන්න ඕනේ ආරක්ෂක භූමියට යන්න ඕනේ කියලා Tamanටම වැටෙන්න පටන් අරගෙන කොච්චර කල් වෙනවද දැන් Taman Tamanගේ ඉතිහාසයත් එක්ක බලනකොට අවුරුද්දක් විතර වගේ කාලයක් ඒ ඉහාට මෙහාට වෙවි ඒ தත්ත්වේ ඒකට ඒක සිද්ධ වෙන්නේ පරියන්කේ ඉන්නකොට විතරද? එනතන් සක්මනේදීත් එදිනදා වැඩ කරනකොටත් තමන් නුසුදුසු තැනක අගෝචර තැනක අසත්‍යමත් තැනක අනාරක්ෂක තැනක ඉන්නකොට මේක අනාරක්ෂිතයි මේනකොට මෙන්න මෙතෙන්දයි මම යායුත්තේ මේකයි සති ස්ථානේ මේකයි ගෝචර භූමිය කියන එක පරියංකයකට සක්ම ඉරියව්වකට සීමා වෙලා තියනවාද නැත්නම් සක්මනට පරියංකට එහෙම නැත්නම් එදිනදා ජීවිතේ වුණත් ඒක අල්ල ගන්න පුළුවන් වෙනවා එදිනෙදා ජීවිතයේදී ඒ නිශ්චල තැනට යන්න අමාරුයි ඒ වුණාට සමහර වෙලාවට ස්ට්‍රෙස් එකක් වගේ තියෙන වෙලාවට ආස්වාස් ප්‍රාස්වාසයේ කෙරෙහි හිත යොමු කළා සංසුන් වෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවේදී තමයි මේ නිශ්චල තැනට යන්න පුළුවන් ගොඩක් වෙලාවට. මයික් එකට කතා කරන්නේ නැහැ. ඒක නිසා උඟ දෙනකොට මේ ඇහෙන්නේ නැහැ. නමුත් තවදුරටත් අවුස්සන්න ඕන නිසා මම මෙහෙම කියනවා. අවසන් කියන අපිට තොරතුරු මේකලා ගන්න ඕන නිසා. Taman නොගැලපෙන අගෝචර අසන්නමත් තැනක ඉන්නකොට ඊට සාපේක්ෂව ගෝචර තැන සතිමත් තැන ආරක්ෂක තැන මෙතනයි කියලා සක්මණේදී පරියංකේදී එදිනදා වැඩවල කියන තුන් තැනේදීම ආරක්ෂක භූමිය පිළිබඳව Tamanට තේයාවක් මතක සටහනක් තියනවාද? ඔව් මතක සිතානක් එනවා බොහෝ වෙලාවට. හැබැයි ඒ දිනදා ජීවිතයේදී සක්මන් භාවනාව කරන විට අර නිශ්චලම තැනට යන්න අමාරුයි. නෑ නෑ මේක තමයි මම මේ වචන පරිසමයේ පාවිච්චි කරේ. ඒ නිසා සක්මන් භාවනාව කරනකොට අගෝචර තැනක අනාරක්ෂිත තැනක අසත්‍යමත් තැනක ඉඳලා ඉන්න බව දැනගත්තාම කොතෙන්ද දැන් තමන්ගේ ආරක්ෂක භූමිය කියලා කොහෙද ගෙනලා හිත නතර කරන්නේ? ආස්වාස ප්‍රාශ්වාස ගන්න. සක්මණේ ඉන්නකොට. ඔව්. සක්මන් කර කර ඉන්නකොට හිත සංසුන් වුණාම ඉබේම ආස්වාස ප්‍රාශ්වාසයේ පේන්න පටන් ගන්නවා. දැනෙන්න. එතනදී මම මේ අමතර කාරණාවක් මතු කරලා පෙන්නන්න හදන්නේ පරියංකේදී හෝ වේවා සක්මණේකදී හෝ වේවා එදිනදා කටයුත්තේදී හෝ වේවා හිත අනන්තවත් අගෝචර භූමිය වලට යනවා අනාරක්ෂක තැන් වලට යනවා අසත්‍යමත් තැන් වලට යනවා ඒක තමයි මනුස්සකම කියන්නේ ඒ ඕනම තැනකදී ඉන්න ඉරියව්ව තමයි තමන්ගේ ආරක්ෂක භූමිය කියලා දන්නවනම් ඒ මනුස්සයාට මම කියනවා මාර්ගස්ත පුද්ගලයෙක් කියලා යම්ම කිසි කෙනෙකුට මුළු දවස පුරාම දැන් මං ඉන්නේ අමාරුවේ අගෝචර භූමියක අනාරක්ෂිත තැනක අසත්‍යමත් තැනක ඒකට මම මෙතෙන්ට යා යුත්තේ කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයා අසරණයි අනාථයි මේ භාවනා කරන්නේ පරියංකේදී විතරක් නෙවෙයි ඕනම වෙලාවක. සක්මනේ පරියංකේ දිඳ වැඩ කරනකොට හිත පිටේ අනික වළක්වන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. ගියාට පස්සේ මෙන්න මෙතෙන්ද ගත්තොත් වැඩේ හරි. මෙතනයි ආරක්ෂක භූමිය. මෙතනයි ക്ഷേම භූමිය. මෙතනයි නිර්මල තැන. මෙතනයි නික්ලේශී තැන කියලා දන්නවනම් ඒ මනුස්සයා ආර්ය පුද්ගලෙක්. ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. දන්නවද කියන එක. එයාට නිතරම ධර්ම ආරක්ෂාව තියෙනවා. ඔය දැනගත්තට පස්සේ ආරක්ෂක භූමියට එන්නේ තප්පරයක්වත් යන්නේ ඒක අනායාතයෙන් සිද්ධ වෙන වැඩක්. ඒක දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයම දැනගෙන හිටියත් සීලේ 100ක් රැකලා තිබ්බත් මුළු ලෝකෙම දන් දීලා තිබ්බත් සමාධිය කොච්චර කෙලවරට තිබුණත් පරෝජනයක් නැහැ. එනිසා ඕනම තැනකදී පරෝපදේශ රහිතව මෙන්න මෙතන මගේ හිත තියෙන එක මට ගෝචර තැන නෙවෙයි ආරක්ෂක තැන නෙවෙයි මගේ ශේම භූමිය නෙවෙයි මම නමුත් ඒක දාන්නවා හැබැයි මට මේ ශේම භූමියට යන්න ගෝචර තැනට යන්න ආරක්ෂක තැනට යන්න මෙතෙන්දයි යන්න ඕන කියන එක වැටහෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්න කරන්න ඒ වෙනුවට මේ ත්‍රිපිටකය ඉගෙන ගත්තයි කියලා වෙන පිංකම් කරයි කියලා වැඩක් නැහැ පෙරකින් කරපු නිසා තමයි මෙතෙන් ආවේ අපි ආවට පස්සේ පිට යන්නේ නැහැ කියලා හිතන්නත් එපා. ඒක කාටවත් නැහැ. සරුවච්චන් වහන්සේටත් ලෙඩ වුණා වේදනාව. සරුවච්චන් වහන්සේගේ හිත පිට ගියා. සරුවච්චන් වහන්සේට සද්ද ඇහුණා. ඒත් උන්වහන්සේ දන්නවා ඒ ඇහිච්ච ගමන් ඒක සැකනම් එතන අමාරු නම් එතන බය නම් එතන අගෝචර නම් මෙන්න මෙතෙන්ද හිත ගන්න ඕනේ කියලා උන්වහන්සේ තමන්ගේ කය පාවිච්චි කරා. ගෝල බාලෙන්වත් කියලා දුන්නා. ඒක දන්නේ නැත්නම් ඉතින් අපි කැලේ අතරුණා වගේ කාන්තාරේ අතරුණා වගේ මහමුද මැද අතරුණා වගේ අසරණයි අනාථයි. ඕනෙම තැනක කලබල වෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මෙතනයි ගෝචර භූමිය, මෙතනයි ආරක්ෂක ස්ථානය, මෙතනයි ക്ഷേම භූමිය, මෙතනයි නිර්මල තැන කියන එක දන්නේ නැත්නම් ඉතින් ඒ කෙනාට මොන නූල් බැන්දත් මොන සෙත් කවිවත් කවි කිව්වත් මොන ආරක්ෂක යන්ත්‍ර දැම්මත් ඒකකින්වත් අරසාවක් නැහැ. Tamanට Taman තේරෙන්නේ නැත්තම්. ඒ නිසා අපි පරියන්කේදී මේක තේරුම් ගන්නවා. ආනාපානේ වශයෙන්. ශක්මණේදී අපි වම දකුණු වශයෙන් තේරුම් ගන්නවා. එදින්ද වැඩ වශයෙන්ුත් අපි කරන කියන චේතනා වශයෙන් ගන්න. නමුත් Tamange කය මතක තියාගෙන ඉන්න ආරක්ෂක භූමිය විදියට. Tamange කය ඉරියව්ව මතක තියාගෙන ඉන්න ക്ഷേම භූමිය විදියට. Tamange කය කායනුපස්සනාව මතක තියාගෙන නිර්මල තන විදියට, නික්ලේශී තන විදියට ඒකට ගේන්න දන්නවනම් ඒ බව මතක් කරලා දෙන එක හුඟක් කල් යනවා කරගත්තට පස්සේ ඒ බව දන්නවනම් ඒක තමයි පළවෙනිම කළ යුතු දේ ඒක කරන හැම වෙලාවෙම Tamanට අරසාවක් තියෙනවා නිසා Taman ඒ ධර්මයේ රකින්නවනම් Taman ඒ ධර්මයේ විශ්ින් අරසා කරනවා ධර්මෝ ධමෝ හවේ රක්කති ධම්මචාරී ඒ ධර්මයේ දන්නේ නැතුව මොන කෙනාම තරඳාපත්ලා හිටියත් මොන ගුණේම තරඳාපත්ලා හිටියත් මොන බින්කම් කරත් මොන සුදුසුකම් තිබ්බත් මේක දැනගන්නකම් ස්වාධීන නැහැ. විමුක්තිය ලැබලා නැහැ. වෙන්වීමක් ගැන දුරස්ත වීමක් ගැන හිතන්න බෑ. ඉතින් ඒ සේයාවල් තමයි ඔය කටහඬකින් තේරෙන්නේ මට මේ මෙහෙම ගියා. සක්වනේ ඉනකොට මෙහෙම වුණා. පරියන්කේ ඉනකොට මෙහෙම වුණා. එතකොට හිත පිට ගියාම මම දන්නවා මෙතෙන් ගන්න ඕනේ කියලා. ඒක මුළු ජීවිතේටම දාන්න. ඒ දන්න දැනුම කොහේ හිත නන්නත්තර වුණත් තමන්ගේ කයට හිත ගන්න එක තමයි කල යුත්තේ කියන දැනුම වරක් හිතට දාගත්තට පස්සේ ඒක අපෙන් අයින් කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. ඒ වගේම එදෙන්නේ යන්න පුළුවන් පාර අවුල් කරන්න කරමුකුත් නැහැ. මොකද කොයිතැන ගියත් අපේ කය තියෙනවනේ. ඒකනේ අපේ සම්දිස්ථානේ. මේකට සලකන්න දේවාසනයක් පූජාසනයක් එහෙම නැත්නම් පන්තලක් කොහේ හිට ගියත් ආයෙ කයර ගෙනත් දාන්න. එතකොට තමයි තේරෙන්නේ මේ manussත්ත්ව භාවය කියලා කියන්නේ පෙරකල පිටක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. අපි කොච්චර ඒකට වෛර කරනවද කියලා හිතන්න අපි කොච්චර මේ කයයි අමතක කරන්ඩ নানা ප්‍රකාර අරයා මෙයා වැඳ වැඳ අර මේ මම කර කර ගත කරන්න කර ගන්න වෙන්නේ වර්තමාන මොහොත මේ මොහොත මේ කය අමතක කරලා අරයා ළඟට ගියොත් හරියයි අරක පාඩම් කරොත් හරියයි මේක කෙරුවොත් හරියයි කියලා බාහිර හිතනවා. තාම කුසල ඡන්දයක් ඇති වෙලා නැහැ. සද්ධාව තියෙනවා. ඊ කරපු බණේ හරි සද්ධාව කියන්නේ බාහිරේ නඳා පැවතීම. කුසල ඡන්දය කියලා කියන්නේ තමන්ම තරඳා පැවතීම. අර හරහ තමයි මේක ගන්නෙ. එවැනි උතුමන් සීපත් කළ අන්තිමට මේ මගේ කය කායනුපස්සනාව විතර මට අරසා ගන්න වෙන කිසිම දෙයක් නැහැ. නිසා හැම ඉරියව්වෙම හැම තැනදීම හැම කොයි වෙලාවෙත් එතින්න ගන්න බලන්න. එතකොට තේරෙයි ඒකට වළක්වන්න කවුරක්වත් නැහැ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්න.